සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරෝධෝත්තමයන් වහන්සේ විසින් මෛත්‍රී භාවනාවේ අනුශස් 11ක් පහදා දෙමින් දේශනා කළ මෙත්තානිසංස සූත්‍රයයි මේ කියුනේ. දීර්ඝ දේශනාවක් වුණත් අපි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කොට එදිනෙදා අපේ ජීවිතයෙන් මේ මෛත්‍රියෙන් ගන්න හැකි ප්‍රයෝජන ගැන හැඳින්වීමක් කරන්නටයි අවශ්‍යලා තියෙන්නේ. මේ දේශනය පැවැත්වේ සවැත් නුවර ජේතවන මහා විහාරයේදී. මේ පවත්වන්න හේතුව කුසෝ ධනව්වේ චාරිකාවක වඩී දැක්කා විශාල ලැබුගින්නක්. ලැබුගින්නේ දැවෙන ගස් කඳන් අතර විශාල දැව කඳක් තවම දැල්ලේනවා. දැකලා භික්ෂුන් වහන්සේට පෙන්වලා බලන්න මානෙනේ මේ දැලකඳ දැල්වෙන හැටි කියලා එක පෙන්නලා අග්ගි කන්දෝපන කියන සූත්‍ර දේශනය දේශනා කළා. ඒ දේශනාවෙන් කහක් වුණා 69ක්. 69ක් ලේවමනේ දැම්මා. 69ක් සූර්යයා. ඊට පස්සේ දෙනි දේවතාව මේ කහගෙන ඉඳලා ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල ඉන්න සීලෝ භික්ෂූන් ඇහෙන් අහසින් ඉඳලා රාත්‍රියේ මැදියම කිව්වා. භික්ෂූන් වහන්සේලා තැටි අරගෙන දුෂ්කර දුෂ්කරයි දුෂ්කරයි කියලා මහානදම් පුරන්න සිය ගණන් දෙනා සූර්යාරද ගියා. පස්සේ අනදමා හිමියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අග්නිස්කන්ධෝපම සූත්‍රය නිසා බොහෝ භික්ෂූන් සූර්යාරය යනවා. අනේ ස්වාමීනි මේ භික්ෂූන්ට සැනසෙල්ලක් ලැබෙන හැටියට අනුශාසනාවක් ලැබේවා. ඉරණාවේ සරුවක්ඥන් වහන්සේ චුමූල අච්චරා සංඝාත නමි සූත්‍ර තුනකුත් මෙත්තානිසංශයක් දේශනා කළා. එයින් භික්ෂූන් වහන්සේලා සෑහීමකට සැනසීමකටපත් වුණා. උපමනක් නෙමෙයි මේ මෛත්‍රී භාවනාව ගැන වඩාත් උනන්දු වෙලා යෙදෙමින් ඥාන මාර්ගඵල ලබන්නද සමර්ථ වුණා. මේ දේශනාවේ තේරුම මෙහිමයි. මෙත්තාය විච්ඡවේ චේතෝ විමුක්තිය කිවේ මෛත්‍රී ධානය. ආශේවිතාය භාවිතාය බහුලී කතාය කිවේ ආදරයෙන් වැඩි වේ නම් නැවත නැවත වැඩි වේ නම් බහුල වශයෙන් වැඩි වේ නම් යානී කතායි කිව්වේ ධාවනී කරන්න සුදුසු සෝදානම් කළ රතයක් ඕනෑම වෙලාවක ධානය කරන්න පුළුවන් වගේ මෛත්‍රී ධානයට ඕනෑම වෙලාවක සම්වදින්න සකස් කරගෙන සිටින්නේ නම් වක්කු කතාය ගියක් ගොඩනගන්නට දින සකස් කළා වගේ ඕනෑම වෙලාවක මෛත්‍රී ධානයේ ගොඩනගන්න පුරුදු කරගෙන සිටියේ නම් අනුත්ත්‍යය නිතරම අවදියෙන් මෛත්‍රී තියාගන්නේ නම් පරිචිතාය මෛත්‍රිය හොඳින් ප්‍රගුණ කරගෙන තියෙනවා නම් සුසමාරද්ධාය අතටගත් දෙයක් වාගේ නිතරම මෛත්‍රියේ පවත්වනවා නම් ඒකාදශානිසංසා පාටිංගංඛා මහානිසංස 11ක් ලැබිය හැකි බලාපොරොත්තු යුතුයි ඒකාන්තයෙන් ලැබෙනවා ඒ කවර එක 11 ආනිසංසයක්ද සුඛං සුපති සැපෙන්ම නිදෙනවා සුඛං ප්‍රතිබුද්ධති සැපෙන්ම අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති. සියලු මිනිසයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති. දෙවියන්ට අමනුෂ්‍යයන්ද ප්‍රියමනාප කෙනෙක් වෙනවා. දේවතා රක්칸ති. දෙමව්පියන් වගේ දෙවියෝ ඇවිල්ලා එතනටව රකින්නවා. නාස්සග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නක් හෝ වසලිස හෝ අවියවද හෝ ඔහුගේ ශරීරයට වදින්නේ නැත. පුවතං චිත්තං සමාධියති. වහවහාම හිත සමාධිමත් වෙනවා. මුඛවන්නෝ විප්පසේදති. මුහුණේ වර්ණේ වඩා ප්‍රසන්න වෙනවා මුළු සර්වාංගයේම වර්ණවන්ත වෙනවා. අසම්මූලෝ කාලං කරෝති. මර ආසන්න මොහොතේ මෛත්‍රී සිතින් මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා. උත්තරින් වප්පටි විද්‍යන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කිව්වේ මේ ජීවිතේ රහත් නුනොත් මෛත්‍රී ධ්‍යාන බලෙන් බඹලෝ යනවා. මෙන්න මේ ආනිසංස 11යි මෛත්‍රී වැඩිවීමෙන් ලැබෙන්නේ කියන එක සරුවක් යනවාසේ පහදා දුන්නා. දැන් අපි සලකා බලමු අපට දිනපතාම අවශ්‍ය දේවල් මෙතන තියෙනවා. අපට සැපෙන් නිින්ද යන්න ඕනේ. කවුරු සතුටුයි සැපෙන් නිදාගන්න. බොහෝ දිනෙක නිදාගන්න නැතුව බෙහෙත් පිටියෙත් බොනවා. ඒ වගේම සමහර නිින්දයන් නැතුව තරහත් වෙනවා. ඒ වගේ දුෂ්කරතාවන්ටපත් වෙනා මේ නිදාගන්න අපහසුතාව නිසා. මෛත්‍රියේ වඩන කෙනා සමාපත්තියකට සමවැදෙනා වගේ සැපෙන් නිදෙනවා. අනිවාර්යෙන් සැපෙන් නිඳ යනවා. එනිසා අපර සැපෙන් නිදා ගන්න අවශ්‍යතේ දෙහෙත් ඇති නෙමෙයි මෛත්‍රියේ. එවාගෙම කවුරු සතුටේ උදේ පාන්දර නියමිත වේලාවක බොහෝම ප්‍රබෝධමත් හිතින් අවදි වෙන්න සතුටුයි. නෙළුම් මලක් පිපෙන්නා වගේ බොහෝම සතුටින් අවදි වෙන්න පුළුවන් මෛත්‍රිය වැඩි වීම. ඒක අපට අවශ්‍යයි. අපි සිහිනකින්වත් බයක් නැතු වෙන්න අපි කැමතියි. නිසා මෛත්‍රිය වඩනවා නම් සිහිනකින්වත් බයක් ඇති වෙන්නේ බය වෙන්නේ සිහින දකින්නේ නැහැ. දකිනවා නම් දකින්නේ බුද්ධ පූජා කරන්න ඇති, බණ අහන ඇති, එවාගේ යහපත් දෙයක් පමණයි සුබ දිනයක් පමණයි දකින්නේ. මනුෂානං කියෝ හෝති. දෙමෝපියන් දරුවන් ප්‍රියමනාප වගේ සෑම මිනිසයන්දම ඒ මෛත්‍රී වර්ණයේ කරන දුටු දුටු අයට ප්‍රියමනාප වෙනවා. කිසි කෙනෙක් ඕක තරහ වෙන්නේ අමනාප වන්නේ නැහැ. ඒ වගේම පිළිකුල් කරන්නේ, කොම් කරන්නේ හැම දෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා. අමනුෂානම් පියෝ හෝති. අපට ඇහැටි පේන්නේ නැති අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වෙන අමනුෂ්‍යෝ බොහෝම ආදරය දක්වන ඒ මෛත්‍රිය වඩනේ කෙනාට. දේවතා රක්කන්ති එපමණක් නේ දෙවියෝ ඒ අතව රැක ගන්නවා. ගිනි වසවිස අවියාවුද කිසි ලෙසකින් ශරීරයට වැඩි යන මේ අපට අවශ්‍ය දේවල්. ඒ වගේම හිතේ සමාධි ඉක්මනින් ලැබෙනවා ශරීරේ වර්ණාන්ත වෙනවා. දැන් අපි සලකා බලමු සැපසේ නිදෙනවා සැපසේ අවදිනවා කියන එක ගැන අපි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර භික්ෂූන් වහන්සේලා කියන අපට මේ නිින්දේදී බොහොම කරදර වෙනවා කියලා. මොකද කැලෑවල එහෙම නැත්නම් දුෂ්කර තැන්වල නිින්ද වෙන්නේ බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී වර්ණ නිදාගන්න. මෛත්‍රී වර්ණ නිදාගන්නකොට ඕක වෙන්නේ නැහැ. ඉතින් බලන්න එතෙන්දී භික්ෂුවන්ට උපදෙස් දුන්න සැපෙන් නිදා ගන්න නම් මෛත්‍රිය වඩන්න ඕනේ. අපිත් ඒක අත්දැකලා තියෙනවා කුඩා කාලේ. අපේ ආරණ්‍ය සේනාසනේ ඇතුණාට පස්සේ මෛත්‍රී භාවනාව ටික ටික පුරුදු කළා. හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ බද්ධ පරියන්තෙන් පද්මාසනෙන් වාඩි වෙලා Brahmacharya ආජීවස්තමක සීලය සමාදන් වෙලා කරණී සූත්‍රය කියලා දස දිශාවට මෛත්‍රිය වඩන භාවනාව කරනවා. පාලියෙන් තිබුණේ සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් දස දිසාට මෛත්‍රිය වඩන්ඩ ඒ කියන වගන්ති අනුව හෙමින් හෙමින් කියවනකොට විනාඩි 8ක් 10ක් යනකොට ඔක්කොම නොදැනී යනවා. ඈ පියාගෙන ඉන්නකොට වටේට හඳේනේ වාගේ ආලෝකය. ඉතින් දන්නේත් එච්චරයි විනාඩි 30ක් පමණ කාලය යනවා. එහෙමම නිදාගත්තාම කොච්චරද මේ වයස 15 16 කාලේ ඕනම කෙනෙක් එහා මෙහා හැරෙනවා පෙරලෙනවානේ. එහෙමත් නෑ නිදාගත්ත හැටියටම නිඳ ගිහිල්ලා. සීනියක් දකින්නෙත් නෑ. ඒ වගේම පාන්දර පහට අවදින්න ඕනි කියලා සීනුව තියාගත්තාම හරියට පාන්දර පහ වෙනකොට අවදීම සිද්ධ වෙනවා කිසිම අපහසුවක් නැතුව. කිසිම අපහසුාවක් ඇඟටවත් හිතටවත් නැහැ බොහෝම ප්‍රබෝධමත්ව අවදි වෙනවා මේ කුඩා කාලේ අපට දකින් ලැබුණු ඉතා කුඩා ආනිසංශයක් ඉතින් අපි කවුරුත් සතුටු ඉන්නේ සැපෙන් නිදාගෙන සැපෙන් අවදි වෙලා දවස ගෙවන්න. එහෙමනම් අපට කරන්න තියෙන්නේ මේ ගැඹුරටත් නැතුව සුළුවෙන් හරි මෛත්‍රිය වඩන එකයි. අනිත් කාණේ තමයි අපි දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේමනාප වෙනවා නම් කොච්චර පහසුවක්ද? පසුගිය දවසක දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා 98 ඔක්තෝබර් මාසයේ දිනක අපේ ආරණ්‍ය සේනාසනයේ වස්පින්කමට ආවා කොළඹ පළාතෙන් අධ්‍යාපනය ලබන සිසු දරුවෙක්. වාස අවුරුදු 20ක 25ක වගේ. ඇවිල්ලා මං හම්බෙන්නම ආවා ස්වාමීන් වහන්සේ මම ටික ටික මෛත්‍රිය වැඩෙනවා. ඒ කියන්නේ වැඩිපුර තේරුම් ගන්නයි මං ආවේ කියලා කිව්වා. ඉතින් එතුමා කිව්වා, දරුවා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහ අත්දැකීම් මට ලැබුණා. ඉස්සර මම ටිකක් කළුයි. දැන් මම ලස්සනයි. ඒ තමන්ම කිව්වේ ඇති. දැන් මම ඉස්සරට වඩා ලස්සනයි. මෛත්‍රිය ආනිසංසය. ඉස්සර මගේ දෙමව්පියෝ දෙන්න මං ගැන එච්චර ඇල්මක් බැල්මක් තිබුණේ නැහැ. දැන් මගේ දෙමව්පියෝ පුදුම විදිහට මට අනුකම්පාව දක්වනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ ගුරුවරුණත් මට ඒ තරම් අගය කරේ නැහැ. මට ඒ ගැන අවධානයක් යොදුවේ නැහැ. දැන් මගේ ගුරුවරු පුදුමාකාර කරුණාවකින් මට උපකාර වෙනවා. ඒක ඉගෙන ගන්න සිසු දරුවනුත් ඒ වාගේ. එනිසා ස්වාමිනේ මට ඕනේ මේක තවදුරට දියුණු කරගන්න කියලා අවංකවම කිව්වා. ඉතින් අපි ඒ ගැන වේලාවේ ඇටේට උපදෙස් ටිකක් දුන්නා. මේ බලන්න තරුණ මහත්මයේ අධ්‍යාපනය ලබන වයස බොහොම දඟකාර වයසේ මෛත්‍රී භාවනා වල තමන්ම අධ්‍යක්ෂින් ලබාගෙන එයින් ප්‍රීතිමත් ජීවිතයක් ගෙවුවනි අන්න මනුෂානම් පියෝ හෝති. තමන් ආශ්‍රය කරන්නන් ප්‍රේමනාප වුණා. අමනුෂ්‍යයන්ට ඒ වගේම ප්‍රේමනාප වෙනවා. අර ඉස්සර බණ කතාවකුත් තියෙන්නේ ඉන්දියාවෙන් ආව ලංකාවට මහානදම් පුරන්න ශාල ධනවත් කෙනෙක්. පාටලිපුත්‍ර නගරේ දැන් අද පැට්නා කියන්නේ ඒ ප්‍රදේශේ. ඒ කාලේ ලංකාවේ බොහෝම දියුණුයි බුද්ධ ආගම. ඒ බව ආරංචිලා තමයි කොම දේපල දරුවන්ද පවර්ලා ලංකාවට ආවා. එනකොට නැවතොටුපලේ නැවෙන් එන්න ඕනේ එක කහවණුවයි නැවත වියදම් කරන්න ගෙනාවේ. හැබැයි මාසයක් ඉඳ වුණා නැවෙනකන් ඒ අතර සුළු වෙනදාමක් කළා. ඒ වෙනදාමෙන් ලංකාවම 1000කට වඩා ලාභ ලැබුණා. ඉතින් ඒවත් අරගෙන ලංකාවට ඇවිල්ලා මහා විහාරය කියන්නේ අනුරාධපුරේ සංඝයා දැකලා වැඳලා මහානකම ඉල්ලගත්තා. අර මුදල් ඔක්කොම මිදුලේ වීසි කෙරුවා මගේ මහානදම් පුරනා මගේ මහාන පින්කම දකින්නේ නැතු අහල ගනිත්වා කියලා. ඉතින් ගුරු ඇසුරේ අවුරුදු 5ක්ම ඉගෙන ගත්තා. ධර්මය, විනය, භාවනා. ඊට පස්සේ අවුරුදු 5කින් උපසම්පදායෙන් අවුරුදු 5කින් ආරණ්‍යකට වැඩිය භාවනා කොට රහත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ පැවිදිච්ච කාලේ පුරුදු කරේ මෛත්‍රී භාවනාව. උන්වහන්සේ එක ආරණ්‍යකට ගිහිල්ලා සීලය ගැන බැලුවා. මහණෙනිදා ඉඳලා තමන්ගේ සීලය කොච්චර පිරිසුදු රැකලාද කියලා බැලුවාම පුදුම සතුටක් ආවා. ඒ සතුටෙන් යන්න විපස්සනාවට අනේ එකම මොහොතේදී සීළු කෙලෙස් නැසා මහා රහත් භාවයටපත් උනා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ලංකාවේ තියෙන ආරණ්‍ය සේනාසන විවේක සේනාසන වල මාස 4 4 ගත කරන්නෙමි කියලා. කොහොම ඉතින් එක එක ස්ථානවල 4 මාස 4 මාස දෙකකින් ගත කරමින් යනකොට සිතුල් පවේරට යන්න යනකොට දෙමන් සංදීකදී හිතන මේ කොයි පාරද මම යන්න ඕනේ කියලා. එතකොට වෘක්ෂ දේවතාවෙක් අත දික් කළ කිව්වා ස්වාමීනි මෙන්න මේ කාර්ය වඩින්න. ඉතින් සිතුල් පවට වැඩියා. සේනාසනයක් කුටියක් ලැබුණා. ආර මාසයක් මෛත්‍රී ධ්‍යාන සෝයෙන් වැඩ හිටියා. හෙට මම මෙතනින් වඩින්නෙමි කියලා හිතාගෙන සක්මන් කරනකොට මෙන්න සක්මනේ කෙලවර මිනිස් වෙෂයෙන් කෙනෙක්ට වඩනවා. එසුවා කවුද මොකද අනන්නේ? අනේ ස්වාමීනි මම වෘෂ දේවතාවෙක්. මං අඩන්නේ ස්වාමීන් වහන්සේට මෙහින් වඩිනවනේ කියලා හිතුවානේ. අනේ වැඩිවොත් අපට ලොකෝම දුකක්. එයා මං ඉඳීමෙන් ඇති වැඩේ මොකක්ද? අනේ ස්වාමීනි ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින් ඉස්සර මේ වෘක්ෂ දේවතාව බොහෝම අසමගිකන් තිබුණා. බහින් බස් වෙනවා ඕනෝන් අතර මතභේද තිබුණා. ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ හැමෝම සමගි සම්පන්න වුණ එක පවුලේ අය වාගේ බොහොම සමගි වුණා. අනේ ස්වාමීනි හෙට වැඩිවොත් අයතර කලින් වාගේ අසමගිකම් ඇති වෙයි ඒකයි මගේ දුක කිව්වා. ආය නම් මං ඉන්නම් තා කියලා ආයත් හාර මාසයක් ඉඳලා යන්න හිතුණා ආයත් ඇවිල්ලා අඬාගෙන ආරාධනා කළා. පිරිනම් පානකම යන්න දුන්නේ අන්න අමනුෂ්‍යයන් කියන දෙවියන්ගේ ප්‍රියමනාප වෙන්නේ නැති. දිනෙතුන් අහලා තියෙනනේ කර්මී මෙත්ත සූත්‍රය ඇසූ ස්වාමීන් වහන්සේලා 500 කලින් කරදර කරපු අමනුෂ්‍යයන් ඉන්න ආරණ්‍යයට ගියානේ. ඉතින් මේ පිරිතේ කියන්නේ මෛත්‍රී බලයෙන් ඒ අමනුෂ්‍ය ඔක්කොම මිනිස් වෙස්යෙන් බිමට දාලා ගඳ නමස්කාරයෙන් උපස්ථාන කරලා ස්වාමීන් වහන්සේලා රහත් වෙනකන් උදව් කළානේ. අර බලන්න අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්නේ නැති. කරදරකාරියයි පවා මෛත්‍රී සාගත වුණා. එතකොට අමනුෂ්‍යාණන් කියනකොට මේ දෙවියන් පමණක් නෙමෙයි තිරිසන් සතුන් පවා ප්‍රේමනාප වෙනවානේ බලන්න අර නාලාගිරිය ඇත නාලාගිරිය ඇත රා බීගෙන මහා දාමරික ලෙස දුවගෙන ආවනි සරුවඥන් වහන්සේ ඉදිරියට භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රියේ බලයෙන් මොකද වුනේ? උ දමණය වුණා පමණක් නෙමෙයි නැමීගෙන වැඳ නමස්කාර කර ශිරීපතුලේ යටින් දූවිලි අරගෙන Taman යන්නේ ඉහවා ගත්තා. එදා පටන් මත්පැන් නොබෙන පස්පව නොකරන සීලවන්ත ඇතෙක් බාටපත් වුණානේ මේ මෛත්‍රියේ බලය. ඔය වගේම මිනිස්යන්ට අමනුෂ්‍යයන්ට ප්‍රේමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව අනිවාර්යෙන් ලැබෙන අර මුලින් සඳහන් කළා වගේ. අනික් කාරණේ තමයි ගිනි වසවිස අවියවද ශරීරගත නොවීම. බුදුරජාණන් වහන්සේ ඇදෙන්න කාලේ හිටිය උත්තරා කියලා උපාසිකාවක්. ඉස්සර බොහෝම දුප්පත් ගෙදර අම්මයි තාත්තයි දුවයි විතරයි. සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්නකොට දානයක් දීලා විශාල ධනයක් ලැබුණා, සිටුත්ත්වයක් ලැබුණා. පසුව මේ උත්තරාව ඇතුළු ඒ තුන්දෙනා ගෙදර පින්කමක් කළා බුදුරජාන් වහන්සේ වැඩම කළා මාලිගාව ජයදින දවසේ. එදා බණාලා මේ තුන්දෙනාම සෝවාන් වුණා. පසුව මේ ඒ උත්තරාවගේ පියා පුන්න පුන්න කලින් සේවය කරපු සිටු ගෙදරක් තිබුණා. සුමන සිටුවරයා කියලා. ඒගොල්ලෝ බෞද්ධ නෙමෙයි. නමුත් මේ සුමන සිටුවරයා කලින් තමාගේ ස්වාමියානේ එනිසා සුමන සිටුවරගේ බලවත් ඉල්ලීම නිසා තමන්ගේ දියණිය උත්තරාව ඒ සුමන සිටුවරයාගේ පුතුණුවන්ද සරණ පාවා දෙන්න සිද්ධ වුණා කැමැත්තෙන්ම. පසුව මේ උත්තරාවට ටික කලක් යනකොට මහා දුකක් හිතට ආවා. ගෙදර ඉන්නවා නම් මං නිතර බණ අහන්න ලැබෙනවා, දන් දෙන්න ලැබෙනවා. මේ ගෙදරට ආවන් පස්සේ මං හිරේ දැම්මා වගේ බොහොම දුකක් කියලා පියාට බොහොම කනගාටුදායක පණිවිඩයක් ඇරියා. ඉතින් තේතුමා පුන්න සිටුවරයා මෙතුමියට ලංකාවන 15000ක් යැවුවා මේ රටේ ඉන්නවනේ නගර සෝබිනියක් සිරිමා කියලා එතුමිය ගෙදරට ගෙන්නලා මේ ලංකාවන 15000 දීලා මෙන්න තා මුදල් දානි දෙන්න 1015කට කිව්වා. පස්සේ ඉතින් මේ විදිහට කළා මෙතුමිය දානි දෙනවා බුද්ධාත්මක සංඝයාට ආරාධනා කළ දින 15ක්ම තමන්ගේ දානි හැටියට දින පතා දුන්නා. හැමදාම දිවාරාත්‍රි මහත්ති මාසේන තමන්ගේ සේවිකාවන් එක්ක සිහිත මිතුරන් එක්ක දාන උයනවා පේනවා වත් පිළිවෙත් කරනවා 14 වෙනි දවසේ පුදුම දෙයක් වුණා. අර සිරිමාව උඩ මතුමාත්ලා ඉඳලා මේ පහළ බලනකොට මේ දානශාලාවේ දැලකුණු යකුණු ඇඳුම් ඇඳගෙන මේ උත්තරා වැඩ කරන දැකලා හිතුවා. මම තමයි දැන් සිටු දෙවියෙ. මේ අතට ආයෙ එන්න දෙන්නේ කියලා බිමට බෑන ඇවිල්ලා අර දානේ සඳහා උණු කරමින් තිබුණු කැකෑරුණු ගිනියම් වෙච්චි කෙල්ක නිසා කරගෙන මේ උත්තරාව ගෙසට වැක්කිරුවා. උත්තරාව මෛත්‍රිය වැඩුවා. ඒ මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? අර කෙල්ක නිසා සීතලම වෙලා වැගිරුණා. තවත් කෙල්ක නිසා ගන්න හදනකොට දාසීන් දැකලා මේ සිරිමාව අල්ලගෙන බිම ඇද දාලා කලන්න පටන් ගත්තා. එතකොට උත්තරාව මෛත්‍රී ධානයෙන් අවදි වෙලා ඒක වැළැක්වුවා. පස්සේ තිරිමාවලව වන්දවලා සමාව ලබා දෙන්න කිව්වා. උත්තරාව කිව්වා මගෙන් නෙමේ සමාව ගන්න ඕනේ අපි බුදු පියාණන් වහන්සේගෙන් හිත මෙතෙන් දෙන්න. හිත අපි බුදුබණ අහලා දන් දීලා බණ අහලා සමාව ගනිමු. ඉතින් දැන් සිරිමාව দমনය වුණා. ඒ ආශ්‍රම සිද්ධියේ. පසුවදා සිරිමාවත් දේදානි පොළට ආවා. එදා බුදුරජාන් වහන්සේ දිනේ මේ ප්‍රවෘත්තිය කිව්වා. ඒ නිමිත්තෙන් ධර්ම දේශනාවකට සවන් දුන්නා. සිරිමාවක් සෝවාන් වුණා. මේ වාගේ සිදුවීම් කොච්චරවත් තිබුණා. මෛත්‍රී බලයෙන් අර පිච්චෙලි තිබිච්ච ගිනිහන් වෙච්ච තෙල සිසිල් වුණා. අන්න ගින්නෙන් විපත් නොවන හැටි. අවියවද වලින් ඒත් එහෙමයි. ඒ කියන්නේ පිළිතුන් දන්නවනේ බුද්ධ කාලයේ කියා සාමාවතී කියලා රාජමහේසිකාවක්. එතුමියගේ පිරවර 500 500ම සෝවාන් වෙච්ච පිරිස. ඔය අතර අපේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගත් රාජමායසිකාවක් ඒ රජනිවසේ ගියා. කවුද? මාගන්ධි. මාගන්ධි බ්‍රාහ්මණ කුමාරිකාවක්. මේ සාමවතී සිටු කුමාරිකාවක්. තා ප්‍රධාන සිටු දේවියක් හිටියා වාසුල දත්තා. ඒ ඡණ්ඩපද්‍යෝති රාජ්‍ය වගේ දියණිය. ඉතින් මේ තුන් දෙනෙක් මාලිගා තුනක ඉන්න පිරිවර 500 බැගින්. එතකොට මේ මාගන්ධියේ බුදුරජාණන් වහන්සේක වෛර බැඳගෙන හිටියේ. ඒමත් නිසාද දිනක් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසින් දැක්කනේ මේ මව්පියන් දෙන්න රහත් වෙන්න පින තියනවා කියලා. එසා ඒ දෙන්න මුණ ගැහෙන්න පැදියා. අන්තිමේදී ඒ ඇත්තන්ද අවශ්‍ය වුණා තමන්ගේ දියණිය පාවා දෙන්න. ඊපස්සේ බුදුරජාණන් වහන්සේගේ රූපයේ බුදුරජාණන් වහන්සේ මේ රූපයේ තියෙන අසුබතාව දේශනා කරනකොට ඒකෙන් මේ මාගන්ධිය බලවත් කනගාටුවට වගේම වෛරයකටපත් වුණා. මව්පිය දෙන්න අනාගාම වුණා. පස්සේ මව්පිය දෙන්න මේ දරුවාව සුළු පියාට බාර දීලා දෙන්න මහණෙලා රහත් වුණා. ඉතින් මේ සුළු පියා මේ බොහොම රූමත් කෙනෙක් මේ මාගන්ධි. නිසා උදේ රජුලවන්ට දරුවා. ඉතින් මේ මෙතුමියට ඕනකම තිබුණේ ඒ විසවරුන්ට කරදර කරන්න නෙමෙයි. ඒ අතර අපේ බුදුරජාන් වහන්සේ වැඩ යන්නේ ඒ නුවරට ඒ බව ආරංචි වෙලා අර බුදුරජාන් වහන්සේගෙන් පරිගන්ඳ සුරාසනුන් දැල්ලස් දීලා හත් දවසක් තිස්සේ නපුරු විදියට බැන බැදුනා. ඒකෙන් වැඩක් උනේ නැහැ. ඊළඟට මේ සාමාවතිය ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසිකාවන් වුණා කියලා ආරංචියට ඒ ඇත්තන් එක විරුද්ධ වුණා. ඊපස්සේ ඒ ඇත්තන් ඝාතනය කරන්න මෙතුමි උපාය සැලසුවා. කොහොමද තමන්ගේ සුළු පියාට කියලා ඒ සාමව තියෙන මාලිගාවේ තියෙනවනේ රජ්ජුරෝගියාම වාඩි වෙන ආසන, ඒ වගේම රජ්ජුරෝගියාම ගන්න වීණා ආදි සූර්ය භාණ්ඩ. ඒ සූර්ය භාණ්ඩයක නයිපැතියේ හංගල ඒක මේ මල් වලින් මූදිය වහලා කියලා තිබුණා. ඉතින් මේ මාගන්ධිය දන්නවා වෙලාට යන්නේ කියලා. ඉතින් රජ්ජුරුවන් කිව්වා දේවයන් වහන්සේ අද නම් සාමාව තියෙන මාලිගාවට යන්න එපා. ඇයි මොකද? මං නපුරු හීනයක් දැක්කා. අනේ මහා නපුරු හීනයක්. යන්න නම් එපා. කජ්ජලෝකව නෑ එහෙම නපුරක් නෑ මාගම් මේ සාමාත්‍ය බොහෝම කරුණාවන්ත කෙනෙක්. ඒසා කියන්න ඕනේ ඇත්තට සංග්‍රහ කරන්න. පස්සේ නම් මාත් එන්නම් කියලා පස්සෙම ගියා. පස්සෙම ගියාම ඉතින් මාලිගාට උගඩ වෙලා අර විසෝරු වැල්ල වැඳ නමස්කාරයෙන් ආචාර කළා. එලා රජුරෝ දැන් වාඩි වෙනකොට මේ ඇත්ත දන්නවනේ අහවල් වීණාවේ තියෙන මේ නයිපැටි අංගල කියලා. ඒක අතට අරගෙන මේ ටික අතට ගා ඉඳලා අර මූඩි ඇරියා. මෙන්න නයිපැටි සූසූ ගාලා පිට වුණා. දීශිකලකව මෙන්න මේක තමයි මම ඊනෙන් දැක්කේ. මේ සාමවතියට ඕනකම තිබිලා තියෙනවා මහරජුරුවන් ඝාතනය කරන නව පැද්දාව පැටියලව. ඉතින් රජුරුවත් ණයා වගේ දෙපුණා. වහාම මාලිගාවෙන් බැහැලා වෙලා කන දුන්නා වහාම පිට්ටනිය විත කැඳවන්නයි බිසෝරු අත් දෙක බැඳලා කිව්වා. අනේ 500ම තේලයට හිටවල මහා බලගත් විෂප වූ ඊතලයක් ඊතලයක් ඇති දුන්නකින් විද්දා. සාමාවතී තමන්ගේ මිතුරියන් 500ට කිව්වා නැගිනිවරුනේ බය වෙන්න එපා. මෛත්‍රිය වඩන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඔක්කොම මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩනකොට මොකද සිද්ධ වුනේ? රාජ්‍යරුවන් දුන්න ඇදගත්තා, දස්සන්නත් බෑ, අත අරින්නත් බෑ. දනුකඩක් වාගේ රජුරෝ අක්‍රිය වුණා. ඉතින් ටික වෙලාවක් අර සාමවතී සමාධියෙන් හිටියේ මෛත්‍රී සමාධියේ. රජුරවන් ඉතින් දරා ගන්න බෑ ලෙවුලනවා ඒ වගේම දාඩිය වැගිරෙනවා. අත හොල්ලන්න බෑ. මේක නම් මහා පුදුම සිද්ධියක්. අන්තිමේදී සාමාවතී මෛත්‍රී ධානයෙන් හිත අවදි කරගෙන බැලුවම රජුරෝ නිකන් ඉන්නවා. අමහා අපහසුයි. ඒතකොට රජුරන් බය හිතුණද? ওই දේවි මට හරි බයක් ඇති වුණානේ. එතකොට අන්න මුරුදු වුණා. මුරුදු නම් පස්සේ දුන්නේ ඊතල පැත්තකට දාලා සාමාවතට වැන්දා. තමන්ගේ බෙසවට වැන්දා. කිව්වා අනේ දේවයන් වහන්සේ මට වඳින්න එපා. මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියාද ජීවතුන් අතර නෑනේ. ඒ පියා නෙමෙයි. උන් ලෝකේට අසහාය පියාවන සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඳින්න. මම උන්වහන්සේගේ ශිෂ්‍යාවක් උන්වහන්සේගේ ධර්මයක් මම. පස්සේ රජුරෝ ඒ මොහොතේ තමයි තෙරුවන් සරණ ගියේ. සාමාවතේ හා ආශ්‍රම මෛත්‍රී බලය. මේ වාගේ සිදුවීම් කොච්චරවත් තියෙනවා. අර මගමානෝක ප්‍රවෘත්තියක් තියෙන්නේ 33 දෙනා කර මෛත්‍රී බලයෙන් ඇතත් ලං වෙන්න බැරුණා කියලා අන්තිමේ රජුරෝ පැහැදිලා වරක් ප්‍රසාද දීලා ඇතක් දීලා ගම්වර දීලා මුළු රටම දිනු කරන්න මඟ පෑදුවානේ. මේ වගේ තමයි මෛත්‍රී බලයෙන් අවියාවද වඩින්නේ ශරීරයේ. ලංකාවේ ඉඳලා තියෙන චෝල සීල කියලා ස්වාමීන් වහන්සේනම උන්වහන්සේට විරුද්ධ කෙනෙක් පින්දපාති ගාම වශ දැම්මා. උන්වහන්සේ ධානය ගත්ත උන්වහන්සේ වඩන්නේ මෛත්‍රී ධ්‍යාන. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මොකද සිද්ධ වුනේ? ඒ වශ නිර්වේස වුණා. වශුනේ නෑ ශරීරයේ. ශරීරයේ වශය ඇතුළත් උනේ නෑ. අන්න ඒ වාගේ වශ විස අවියවද ගිනි විපatti වලකිනවා මෛත්‍රී බලයෙන්. ඒක අපිට මේව අවශ්‍ය වෙලා තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ මේවා ගන්න තුන අප්‍රමාණයි. එබැවින් අවස්ථාවල අපට ආරක්ෂාව ලැබෙනවා. දැන් පසුගිය කාලේ 1984 නොවැම්බර් මාසේ 20 වෙනිදා ඔක්තෝබර් මාසේ 20 වෙනිදා චාවා කච්චේරි කියන පොලිස් ඝාතනයක් සිද්ධ වුණා. එදා බොහෝම පොලිස් නිලධාරීන් විනාශ වුණා. බොම පහරින් ගෙරදෙම කඩා වැටුණා. ඒ අතර හික්කාඩුවේ සිට පැමිණි PC කෙනෙක් <coughs> පුදුමාකාර බේරිල්ලකින් බේරිලා තිබුණා. ඒ මොකද ඇඳක් අතර රිංගලා ඉඳලා තියෙනවා. උඩින් වැටුණු විශාල කොන්ක්‍රීට් ලෑලි ඒ ඇඳ ආරක්ෂාවනේ ඇටියට රැඳී තිබුණා. පසුව දවසක් ගිහිල්ලා මේ සුම්බුන් අස් කරනකොට මේ මිනිසයා සීරිලක් නැහැ බොහෝම හොඳින් නිරෝගී හිටියා. පස්සේ දරුවා කියලා තේනවා මම මේ රැකුනේ නිකන් නෙමෙයි. මං හැමදාම මං අම්බ කරන යම් කිසි මුදලක් තියෙනවා නම් මගේ අම්මට මං පූජා කරනවා. හැමදාම මම අම්මගේ පාරඳලා ඉන්නේ. අම්මා මට ආශිර්වාද කරන හැමදාම මෛත්‍රිය. මමත් අම්මට මෛත්‍රිය කරන හැමදාම මට ඊට වඩා වස්තුවක් කියන්නේ නැහැ. නිසා ඒ බලෙන් තමයි මම රැකුණේ කියලා අවංකවම කියා තියෙනවා. මේ වාගේ පුදුම දේවල් මෛත්‍රිය වඩන්නන්න සිදු වෙනවා. අනික තමයි දැන් බලන්න මිනිසෙක් නෙමෙයි තිරිසන් සතාටත් මේ විදිහේ මෛත්‍රිය බලෙන් ආරක්ෂා ලැබෙනවා. විසුදු මාර්ගයේ තියෙනවා සිද්ධිය එක්තරා දඩයක්කාරයෙක් දඩේ මක්ස් හොයාගෙන යනකොට මුකුත් එදා ලැබුණේ නැහැ. කනරොදක කිරිකෝමින් හිටියේ එළදෙනක් දැක්කා. ඉතින් මේ මිනිස්යාගේ නපුරුකම නිසා එළදෙනට හෙල්ලේ වැනි ආයුධයක් දමා ගැසුවා. එළදෙන ඉන්නේ වසුපැටියට කිරිකෝමින්. ඒ එළදෙනට ධානයක් මාර්ගඵලයක් නැහැනේ. උපචාර සමාධියක් වන්නේ නැහැනේ. නමුත් ඒ පැටියා කරේ තේ මෛත්‍රිය නිසා අර ආයුධය දෙකට නැමී බිම වැටෙනවා කියන. තුවාලුණේනේ. අන්න ඒ වාගේ තිරිසන් සතාට පවා මෙත්සිත ඇති වෙලාවේ අවයවද ශරීරගත වන්නේ නැහැ. මෙන්න මේ ශාස්ත්‍රම අනේකාමී තමයි සමාධිය. දැන් අපි කොච්චරවත් මහාසි ගන්නවා හිත සමාධි කරගන්නනේ. සමහර සමහර විට සමාධි වෙන අවස්ථා තියෙනවා. නමුත් බොහෝම දුෂ්කරයි බොහෝ දෙනාට. නමුත් මෛත්‍රිය වැඩුවා නම් වැඩි වෙලාවක් මෛත්‍රී වඩන්නේ කෙනාගේ හිත බාම සමාධිගත වෙන මොකද කාරණේ මේ මෛත්‍රී වඩන්න වඩන්න අපේ හිත තුළ ඒ මෛත්‍රී බලයෙන් සෝබන කුසල චෛසික ධර්මයන් ඉතිරි පැතිරි පහළ වෙනවානේ. මේ මෛත්‍රී බලය නිසා මෛත්‍රී නිවුණු නිවුණු ධර්මයක් නිසා නිවීමක් නිසා වස්තු රූපය නිරෝගී වෙනවා. උරුද වස්තු රූපේ නිරෝගී වෙනවා. මේ ධාතුව නිරෝගී වෙනවා. ඒ මේ ධාතුව ශරීරයේ පැතිරී යාම නිසා සෑම රූප කලාපයක්ම නිරෝගී වෙනවා. ඒ වගේම නිවෙනවා. එපමණක් නෙමෙයි. මේ මෛත්‍රියේ බලය නිසා ශරීරය ඇතුළතත් පිටතත් කහපාට වර්ණයක්ද හිරණක්ද පිට වෙනවා. එතකොට මේ කුජිලයාගේ හෝම කෝපයක් ගානේ පවා නිවීමක් තියෙන්නේ. ඒ නිවිච්චි කයක් නිවිච්ච හිතක් ඇති නිසා භාවනාවට වාඩි වෙනකොටම හිත සමාධිය වෙනවා. අත්හදා බලන්න පුළුවන්. පසුගිය කාලේ අපි මීරිගම ගුරු විද්‍යාලයේ භාවනා පුහුණු කරන අවස්ථාවක එක මහත්මයෙක් කියා හිටියා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාව අපි වැඩියෙන් කරලා භාවනා පටන් ගත්තොත් ආනපාන බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා කිව්වා. මේ එක එක්කෙනාට පිළිහෙට නැහැ. ඇතැම් කෙනෙකුට බුදු ගුණ වැඩියෙන් කළොත් හිත සමාධිය වෙනවා. ඊට නමුත් ඇතැම් අයට මෛත්‍රිය වැඩියෙන් කරාම හිත සමාධිය වෙන්නේ මෛත්‍රියේ බලයෙන් කය නිවෙනවා. හිත නිවෙන නිසා කය නිවෙනවා. ඒ නිසා හිත බොහොම ඉක්මනින් තන්පත් වෙනවා සමාධිමත් වෙනවා. අනික් කාණේ තමයි ලස්සන වීම ශරීරේ ලස්සන වෙන්න මොනතරම් දේවල් මිනිස්සු ප්‍රයෝජන ගන්නවද පරිභෝග කරනවද නමුත් මෛත්‍රිය වඩන්න වඩන්න సంతානයේ ශරීරේ ප්‍රසන්න වෙනවා. දැන් අර කිව්වනේ ලේ ධාතුව පිරිසිදු වීමෙන් රූප කලාප නිරෝගී වෙනවා. මූණේ වර්ණේ පමණක් නෙමෙයි මුළු සර්වාංගෙම වර්ණවන්ත වෙනවා. දුර්වර්ණ කන් දුර වෙන අර මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිව්වනේ කලින් ඒ දරුවා හිතවලා කලේ දැන් ලස්සනයි කියලා පාට ඇදිලා. ඒ වගේ සිදුවීම් දකින් තියෙනවා. ඒ විදිහට අපි මරණාසන්න මොහොතේ බොහොම සැනසෙල්ලේ ගත කරන්න මේ මෛත්‍රිය අතිශයින්ම උපකාර වෙනවා. ඉතින් දැන් අපි සලකා බලමු අපි දිනපතා මේ කටපාඩම් නොකලත් අපි කොහොමද මේ මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න කියලා. මෛත්‍රියේ ප්‍රයෝජන ගන්න අපට බොහොම ලේසියෙන් පුළුවන්. ඒක අනුපිළිවෙල තේරුම් ගන්නට ඕනේ. දැන් අපි උදේ පාන්දර නැගිටිනවනේ. නැගිටිනකොට අපිට හිතන්න පුළුවන් මේ අපි නිදාගෙන සිටිය ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට මේවා හදාපු ඇත්තෝ සුවපත් වෙත්වා කියලා අපි හිතනවා කැටියේ. නැත්තම් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මොකද ඒ ඇත්තෝ අපට ඇඳ හදලා දීලා තුන නිසා මේ සැපෙන් නිදාගත්තේ. ඒ වගේම දක්මලින තැට ගියාම දක් දෙහෙත් දක් බුරුසු ඒ වගේම අර වතුර පාවිච්චිට අවශ්‍ය දේශම් දෙන වෙන දේවල් සබන් ආදි දේවල් එවගෙන හිතනවා මේ මේ දේ නිෂ්පාදනය කරපු ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශේෂ ආශයක් නැහෙනි. Tamange නිවසේෙන් අහස දෙවියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියන්ට මෙත් කරනවානේ. දැන් දරුවෙකු විසින් ගෙදර දෙමව්පියෝ ඉන්නවනේ මේ මව් මව්පියන් දෙන්නට අර වගේම මෛත්‍රී කරන උදේ පාන්දර ආහාර පාන හදා ගන්න වෙලාවේ ඒ ආහාර පාන හැදීමේදී ඒ ගැනත් මෛත්‍රී කරනවා. දැන් අපි තේ කෝපයක් හදා ගන්නවා නම් මේ තේ කොළ සම්පාදනය කළ ඇත්තෝ, ඒවා මිලට දුන්න ඇත්තෝ, ඒවා ප්‍රහා ප්‍රවාහණය කළ ඇත්තෝ නිදුක් වේත්වා, රෝගී වේත්වා, සුවපත් වේත්වා. මේ කෝපය, මේ හැන්ද, මේ සීනි, මේ වගේ දේවල් නිෂ්පාදනය කළ ඇත්තෝ, බෙදා හරිය ඇත්තෝ නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, සුවපත් වේත්වා එවාගෙම හදනේ කියලා හිතෙනවා මේ තේ පානය කරන ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඒකෝප නිසා අපට පුළුවන් මෛත්‍රිය පුරුදු කරන්න. අපි ආහාර පාන ගන්න වෙලාවේ කෑම බඩුන දැන් පිඟාන අදාපු ඇත්තෝ එවාගෙම ඇඳි ගෑරුක් වාදී නිස්වාදනය කළ ඇත්තෝ මුඳුරු දුන්න අය අරමුණු කරගෙන අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. එවාගෙම දීහාල් ආදී නිස්පාදනය කළ අය එළවලු පළතුරු ආදී වගා කරපු අය මේවා මේ වෙළඳ සැලට යවූ අය වමිලක දුන්න අය ජන ආවාය කොහොම එකක් එකක් ගන්න අපට කෙටි කෙටියෙන් මෛත්‍රී සිත වඩන්න පුළුවන්. දැන් අපි අඳුන් අදිනවා මේ අඳින ඇඳුම සකස් කළ ඇත්තෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත් ඇඳුම නිසා අපට පුළුවන් වෙන තියනවා මෛත්‍රිය වඩන්න. කිසිම ආශයක් නෑ. ඒ වගේම අපි ගමනක් යනවා. ගමන යන්නේ ඉස්සරහා පියන් යන් දේවල් පළ දෙනවා. පාවහන් දානවා. එවාගේ වෙන වෙන දේවල් අපි පළඳින ඒවා නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අපට මේ සිත පවන්ද පුවත්වන්න පුළුවන් අපි යනවා යම්කිසි වාහනයකින් මේ වාහනේ නිෂ්පාදනය කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එවාගේ මේ වාහනයේ මාර්ගය මාර්ගයේ සකස් කළ ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ මාර්ගිද්ද අහස දෙවියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ මාර්ගයේ ඉදිරියෙන් යන වාහන කරවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා පස්සෙන් යන වාහන කරවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දෙපැත්තෙන් යන්නේ නැත්තෝ ඒවා දොරවල් කඩසාප්පු ආදී ඇති අය එවාගේ මේ ගොවි පොළවල් වල ඉන්නේ නැත්තෝ එවාගේම තවත් විහාරස්ථාන දේවාල පල්ලි කෝවිල් ආදී වාස කරන ඇත්තෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ඔය වාගේ ගමනක් යනකොට අපට පුළුවන් අපි යනවා වෙළඳ සැලකට වෙනසට යනකොටම වෙළඳ ශරීරයෙන් ආස දෙවියෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් කිසිම ආශයක් නැහැ. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාරිකයන් හිතලා අපිට මේ බඩු සපේ නැත්තො නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා. දාක මුදලක් අතට ගන්නකොට මේ මුදල නිෂ්පාදනය කළ අය නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා එකක් එකක් ගන්න අපට කොච්චර මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්ද? අපි යම්කිසි රාජකාරී කරන තැනට යනවා. එතෙන් යනකොට එතන ඉතිහාස දෙවියන් දරවාගේ මෙච්චෙට යවනවා. ඒ සේවය කරන නිලධාරීන්ද සේවක සේවිකාදීන්ද මෙත් කරනවා. ඒ වගේම අපේ අධ්‍යාපනයේ සඳහා පාසලකට යනවා. පාසලෙන්දී අහස දෙවියන් අපි මෙත් කරනවා. පාසලේ ගුරු මණ්ඩලයට මෙත් කරනවා. ශිෂ්‍ය පිරිසට මෙත් කරනවා. ඒ වාගේ හැම අවස්ථාවක හැම කාරණයක් පාසම අපිට මෙත් සිට පුරුදු කරගන්න පුළුවන්. ඒකම අපි නිදාගන්න ඉස්සර වෙලා අර වගේම දැන් මේ දාස පුරාම මගේ දිනෙකින් දැක්කැත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මගේ දේශවණින් ඇසූ වේත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අද දවසේ <clears throat> මේ අපාද දීපාද චතුස්පාද බහුපාද ආදී සතුන් සිහිපත් කරලා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දැන් මේ <clears throat> නිවස ගොඩනගාපු අත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ වගේම නිදා ගන්න ඇඳ සකස් කර යැත්තු නිදුක් වෙත්ව නිරෝගී වෙත්ව සුවපත් දැන් දවසේ ආරම්භයයි අවසානයයි දෙකේදීම තමන්ගේ හැම කටයුත්තකදීම මෛත්‍රිය සහගත වුණා. දැන් කෙනෙක් සම්මුඛ වෙන්න යනවා. සම්මුඛ වෙන්න යන්නේ කෙනා වෙත මෙත් වඩනවා. මේ අසවලා මුණ ගැහෙන්න මම යනවා. යත්ත නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කෙනෙකුට දුරකථන පණිවිඩයක් දෙනවා. පණිවිඩ දෙන්නේ ඉස්සර මේ පණිවිඩය ලබන එක්කෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාගෙන කෙනෙකුගේ පණිවිඩයකට අහුම්කම් දෙනවා. ඒකටත් මේ පණිවිඩය එවන එක්කෙනා දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යම් කෙනෙකුට ලිපියක් සම්පාදනය කරනවා. ලිපිය ලබන්නාට මේ ඇතනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හිතෙනවා. යම්කේ ලිපියක් පණිවිඩයක් අපේ පිළිගන්නවා. එතකොට ඒකට ඒකටත් අපි මෛත්‍රී කරනවා. ඔය වගේ හැම කටයුත්තකදීම බොහොම කෙටි කෙටියෙන් අපට මෛත්‍රී සිත් පවත්වන්න පුළුවන්. එතකොට මොකද ලැබෙන ලාභය? හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. හැම කටයුත්තක්ම හිතනාට වඩා සාර්ථක වෙනවා. හැම දිනාගේ අනුග්‍රහය ලැබෙනවා. යන යන කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම එකමනක් නෙමෙයි අපේ ශරීරයත් නිරෝගී වෙනවා. ශරීරේ වර්ණවන්ත වෙනවා. අර මුලින් කියපු ආනිසංස ඔක්කොම අපට ගලාගෙන යන්න පටන් ගන්නවා. එපමණක් නෙමෙයි. Tamange හිත දියුණු වෙනවා. තමන්ගේ තේ ශ්‍රද්ධාව දියුණු වෙනවා ධර්මයේ කෙරේ විශ්වාසයේ ශ්‍රද්ධාව දියුණු වෙනවා සීලයක් දියුණු වෙනවා එවාගෙම ශ්‍රුතේ කියන ධර්මඥානයක් දියුණු වෙනවා එවාගෙම ත්‍යාග ගුණයක් දියුණු වෙනවා ප්‍රඥාවක් දියුණු වෙනවා ආයසයක් වැඩෙනවා වර්ණයක් වැඩෙනවා සැපේත් වැඩෙනවා බලේත් වැඩෙනවා ප්‍රඥාවක් වැඩෙනවා මේ ආනිසංශ ගොඩාක් අපට එදිනෙදා දැක ගන්න පුළුවන් ලෙඩක් වුණත් ඉක්මනින් සුව කරගන්න පුළුවන් වෙනවා මෛත්‍රියේ බලයෙන් අන්න ඒ වාගේ තවත් සමාත අපි ලෙඩෙක් ගැන හිතනකොට මේ ලෙඩා හිතින් අරමුණු කරගෙන මේ අසනීප පින්නතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ය බොහෝ වෙලාවක් ඕට මේ සිත වඩනවා. ඇත්තෙන්ම ඔහු සුවපත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. යම් කෙනෙකුට බණපදයක් දේශනා කරනවා දේශකයන් වහන්සේ නම දේශනා කරන්න ඉස්සරහට මෙත් කරනවා මේක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු චාරිත්‍රයක් බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට හරි කෝටි ගාණකට ධර්ම දේශනා කරන්න පටන් ගන්න ඉස්සරම යතන මෛත්‍රිය කරලා පටන් ගන්න. දැන් අඟුලිමාල ආලෝක වැනි දමනේ කටයුත්තන්ද දමනේ කරන්න වැඩියෙන් ඉස්සරම යතන මෛත්‍රිය ගිහිදුවලා තමයි මේ දේශනාවට නැත්තම් සම්මුඛ වෙන්න වඩින්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේවල් ඒක අපට අද ආදර්ශයක් වෙනවා අපි කරන කියන හැම කටයුත්තකදීම ඒ ඒ පුජ්‍යලයන්ට අපි මෛත්‍රී කරන්නට ඕනේ. දැන් සමහර වෙලට පසුගිය කාලයක එක දරුවෙක් Tamanගේ මව්තුමිය බොහොම වයවෘදයි. මට ඇවිල්ලා ෆැමිලි එකල අනේ ස්වාමීනි අපේ අම්මා හරියට කිපෙනවා. කිසියම් සේවිකාවකට ගෙදර ඉන්න දෙන්න ගහලා එලවනවා. බනින අනේ ස්වාමීනි මට මේක හරි පීඩා මට රැකී ආරක්ෂා කරගන්නත් නෑ හරියට අම්මා නිසා පුදුම අපහසුවකට මං පත් වෙලා ඉන්නවා. පස්සේ අපි කරුණාවෙන් කියවා මේ බුදු ගුණ බල පිළිතුවලා ඒ මෑණියන් ඉස්සරහා ඉන්න හැටි හිතාගෙන එතුමියට මෛත්‍රී කරන්න මෛත්‍රී කරලා හිතින් කතා කරන්නේ ඒක මෛත්‍රී චිත්ත තරංග කියලා අපි කියනවා. සිතින් සිතේ මෛත්‍රී කිරීම. අනේ පහ වෙනකොට ටික දවසකින් මට ඇවිල්ලා කියනවා පණිවිඩය ස්වාමින් වහන්සේ දැන් අම්ම හරියම සාන්තයි. කිසිය කෙනෙකුට බනින්නේ නැහැ. කිසිය කරදරයක් නැහැ. හරියම සාන්තයි. බලන්න මෛත්‍රී බලයෙන් අච්චර අපහසුතාවෙන්ද නිනීමට හේතු මෞතුමිය සාන්ත වුණා, සංසිඳුණා, නිස්සද්ද වුණා. මේ වාගේ අත්දැකීම් ගොඩාක් අපට ලංකාවදී දකින්න ලැබිලා තියෙනවා. ඕනෑම කෙනෙක් මෛත්‍රී බලයෙන් සුවඳ වෙන්න පුළුවන්. පසුගිය කාලයක අපේ ගෞරවවේදී ප්‍රධාන දායකතුමා සුමන කරුණාරත්න මහත්මයා මේ ඉන්න සමහරු අඳුරනවා ඇත ඇති. මේ මහත්මයා බොහෝ ඉස්සර, ඒ කියන්නේ 970 ගණන් වල ලංකාවේ පොල් මණ්ඩලයේ වැඩබලන සභාපතිව හිටියා. ප්‍රධාන සභාපති අබෞද්ධයෙක්. බොහොම ධනවත් දැවිලිකාරුවෙක්. ඉතින් මේ ප්‍රධාන සභාපති මේ වැඩබාන සභාපති නීතිම දෙනකොට කවදාකවත් ඒත නැත්නම් මූණ බලන්නේ කතා කරන්නේ බලනවා නම් කොටිය වාගල බලන්නේ. ඉතින් මේ සුමන කල්නාත්ම මහත්තයාට ඕන වුණා මේ මිනිස්සයා හිතවත් කරගන්න. වෙන දෙයකට නෙමෙයි. ඒත නැත්නම් වැවිල්ලේ දක්ෂයා. Taman වෙළඳ ව්‍යාපාරවල දක්ෂයා. මෙදෙන සමගි වුණොත් රටට විශාල ආර්ථිකයක් ලබා දෙන්න පුළුවන් නේද කියලා බලවත් ඕනකම ඇතිවලා අපට කිව්වා ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත සංසිඳවන්න මෛත්‍රී සාධ කරන්න මට උපදේශයක් දෙන්න. ඉතින් අපට උපදේශ දුන්නා ඒ වගේ මෛත්‍රී කරන්න දිනපතා උදේ අවශ්‍ය බුදු ගුණ බල පිළිපදලා මෛත්‍රී කරන්න කිව්වා. ඉතින් සුමානකින් පස්සේ මීතිම තිබුණා එදා කවදාකවත් නැතුව මුහුණ බලා සිනා වුණාලු. රසීතුව හරි මෛත්‍රිය වැඩිීමේ ප්‍රයෝජන තියෙනවා කියලා ඊළඟ සති දෙකකින් ඊළඟ මේකෙම තියෙන්නේ සති දෙකම උදේ හවස භාවනා වැඩුවා මෛත්‍රිය කළා පුජ්‍යන ඉස්සරහින් හිටියාන ඊළඟ සතියේ ඒ දෙසතිය අවසන් වෙලා සම්මුඛ වෙනකොට මොකද ප්‍රධාන සභාපති වේලාහණෙන් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටතට තියලා බොහොම ස්වාදව කතා කරන එදා පටන් තමන්ගේ රාජකාරී කාලය අවසන් වෙනතුරු සමගි සමාදානව ඒ කටයුතු කළා කියලා අපට අවංකවම තමන්ගේ වචනින් ප්‍රකාශ කළා. මේ මෛත්‍රී බලයෙන් ඕනම කෙනෙක් සුවද වෙන හැටි. ඒ මහත්මයාම තවත් ඒ වගේම හපංකමක් කළා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා ඒ තැනැත්තාගෙන් ආගමික ප්‍රයෝජනයක් ගන්න තිබුණා. ඉතින් ඒ තැනැත්තාට ඔයගේ මෛත්‍රී කළා. ඉතින් එක දවසක මෛත්‍රී කරා පහෝදා උදේ හරියටම සම්මුඛුණා ඉස්සරහට. දා හන්දාවෙත් මෛත්‍රී කළා. පසුව රාත්‍රී දෙකට වාගේ අවදුණාලු. ඒ මාත්‍යවදට භාවනා කරනවා. ඉතින් කල්පනා කළා නම් දෙකට අවදුන නිසා මම භාවනා කරලා මෙත් වඩන්නම් කියලා තමන්ගේ දෛනික චාරිත්‍රය අනුව භාවනා වඩලා මෛත්‍රී කරන්න පටන් ගත්තා. උදේ 6 වෙනකොට අර පුජ්‍යලයා ගෙදර ඇවිල්ලා කියනවා අංකල් මට ඊළඟ දෙකට හැරුණා මට නිින්ද යන්නේ දාඩිය දානවා. මගේ හිත කියනවා මෙහෙට එන්න මෙහෙට එන්න තෙන් රැයෙන්න බැරි නිසා මම මේ උදේ ආවා මගෙන් අහවල් දේ කරන්න තියෙනානේ මම ඒක ඉෂ්ට කර දෙනවා කියලා බොහෝම ඉල්ලන්නත් ඉස්සර කියන්නත් ඉස්සර තමන්ගේම අවශ්‍යතාව ප්‍රකාශ කළා මේ කුමක්ද මේක තමයි මෛත්‍රී බලය මේ වාගේ පුදුම දේවල් අපට අත්දකින්න පුළුවන් පුජ්‍යලයන් ආශ්‍රය කරනකොට ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගමින් ගනිමින් අපේ මේ ආගමික වත්පිළිවෙත් අතරත මෛත්‍රිය වැඩියෙන් අපි පුරුදු කරන්නට ඕනේ. මෛත්‍රිය වැඩියෙන් පුරුදු කරනකොට අපේ සෑම කාය සංවරයේ, වචී සංවරයේ, මනෝ සංවරයේද මනමින් පිහිටෙනවා. දෙමව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, දූ දරුවන්ගේ, අසල්වැසියන්ගේ හැම දෙනාගේම සුහදතාවය ඇති වෙනවා. පසමිතුරම් පවා සුහද වෙනවා. ජාත්‍යන්තර නැත්නම් ගහෙන් භවයට වෛරාපයත් පවා වෛර නැති වෙලා සංසිඳෙනවා. ඒ නිසා අපේ බෞද්ධ ජීවිතයේ ඊ타ත්ම සාර්ථකව කියන්නේ සනසිල්ලේ සනසිල්ලේ ආගමික කටයුතු කර ගැනීමට මේ මෛත්‍රී බලය අපි පිහිට කරගන්නට ඕනේ. දැන් අපි උදේ දවල් කිව්වා මේ පූජන ස්ථානයට එනකොට අතරමඟදීම මේ ස්ථානෙද්දෙන් අහස දෙවියන්ද මෛත්‍රී කරනවා. ස්වාමීන් වහන්සේලට මෛත්‍රී කරනවා. ඊට කලින් ඇවිත් ඉන්නවා නම් යමෙක් ඈතන මෛත්‍රී කරනවා. එවාගේ මේ පොළව ආශ්‍රිත ලොකු කොඩා සිල් සතුන්න මෙත් කරනවා. එතකොට අපි මේ සේනාසනයේට ආශ්‍රමයට ඇතුල් වෙන්නේ මෛත්‍රී. පූජනීය ස්ථානයට ඇතුළු නම් පස්සේ බුදු ගුණ ගන්නවා. එතකොට අපේ සිත නිරතුරුවම බුදු ගුණ වලින් පෙරෙනවා. ඉතින් අප ආපු කාරණේ බොහොම සාර්ථක වෙනවා. අන්න ඒ වාගේ හැම කටයුත්තකදීම මෛත්‍රියෙන් අපි ප්‍රයෝජන ගනිමු. දැන් කාල වේලා ගොඩාක් ඉක්ුත් වුණා. අද විනාඩි 30කට කලින් මේ බුද්ධ පූජාව ආරම්භ කරන්න යෙදුනේ. අද සිල් පිරිසට සෑහෙන අපහසුතාවක් ඇති වුණා මේ ස්වභාවික රස්නේ. එනිසා ටික වේලාහණින් සිය නිවෙස් වලට යවන්න ඕන නිසා අපි යෝජනා කළා අපි වේලාසනින් බුද්ධ පූජා පවත්වමු. බුද්ධ පූජා නිම වෙනකොට බණහන් දෙන පින්නුතුන් පැමිණෙනවා. දැන් ඒ වගේ සිද්ධ වුණා. දැන් ඉතින් බොහෝම සැනසීමක් වෙන්න ඕනේ. තවත් එකම එක බණ කතාවක් කියලා අවසන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ දඹදෙවෙක් තරා රාජධානියක රජ කෙනෙක් කියලා හිටියා. නම ඒක රාජ. ඒක රාජ. මේ රජුරවන්නේ ඇමතිව හිටියා 1000ක්. පුදුම ධාර්මිකයි. නැස්සෙකුට මඳුරේකටවත් මේ රජුරවන්ගෙන් හිංසාවක් නැහැ. පුදුම විදිහට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩිම නිසා ඒ රටට පුදුමාකාර ශාස්ත්‍රීයතාවක් ඇති වුණා. හොඳට කලට වැහි වහිනවා. ගෝවිතං බක් සරුසාර වුණා. මිනිස්සු බොහොම නිරෝගී, බොහොම සමග සම්පන්නයි කිසිම තැනක කලකෝලහල නැහැ ඒ රටේ. ඒ විදිහට ඉන්නකොට වෙන අසල්වාසී වෙන රාජ්‍යයක රජ කෙනෙක් යුද්ධයට ආවා. අයි මේක ලේසියෙන් අල්ලන්න පුළුවන් නැස්සන් නැති මීමදයක් වාගේ. එවෙන්න රාජ්‍ය සීමාවට ඇවිල්ලා කිව්වා රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරනවා. ඉතින් අමිතූරු කිව්වා දෙවියන් වහන්සේ අපට අවසර දෙන්න අපි යුද්ධ කරලා ඒගොල්ලෝ එලවලා දාන්න. පස්සේ මේ ඒක රාජ්‍ය බෝධිසත්වයන් වහන්සේ කිව්වා දරුවෙනි රටක් නිසාවත් අපි සටන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ගත්තාවේ. අපි මේව අරගෙන පරිලෝ යන්නේ නැහනේ. අපි යන්නේ යහපත් කුසල ධර්ම අරගෙනනේ. නිසා යොසන්ද. ඉක්මන් වෙන්න එපා කියලා එයත් ආවාද කරලා ධර්ම සාකච්ඡා කර කර හිටියා. එතකොට මේ සතුරු රජුරෝ සතුරු වැරෙන්න රටට ඇතුල් වෙලා ආක්‍රමණය කරලා ඇමතිඔය රජුරෝ ඔක්කොම අල්ලගත්තා. ජීවග්‍රහයෙන් අල්ලගෙන ඇමතියන් දුන්න දඬුවම ගැන සඳහන් වෙලා නැහැ. රජුරුවන්ව මොකද කරේ? රජුරුවන් දෙපයින් එල්ලුවා. දෙපයින් එල්ලුවා ඉස යටිකුරු වෙලා. අනේ මේ රජුරුව ළඟට එනකොටත් මෛත්‍රී කළා. අල්ලනකොටත් මෛත්‍රී කළා. බඳිනකොටත් මෛත්‍රී කළා. බාල්කේ එල්ලනකොටත් මේ මාලිගාවම බාල්කේ එල්ලුවේ. ඉතින් එල්ලනකොටත් මෛත්‍රී කළා. පස්සේ ඉතින් සතුරු රජුරෝ මේ අපේ රජුරුවන්ගේ මාලිගාවට ගොඩ වෙලා ඉතින් රාජ්‍ය අයිති කරගත්තානේ. ඔය අතර මුරකරුවෝ කීප දෙනෙක් මේ බෝධිසත්ව ඒකනාදී බෝසතුන් වහන්සේ අසල රැඳී සිටියා මුර කරගෙන. බෝසතුන් වහන්සේ මොකද කළේ? මෙච්චර අපරාධයක් කරන වෙලාවෙත් හිතාමනාප කරගත්තේ නැහැ. හිතේ පටිඝයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන මඩිකමක් හදාගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වා මේක විපාක වාරයක්. මමත් කවදා හරි කවදා හරි එල්ල නැති මේ වාගේ. මම කරන්න ඕන දැන් එල්ලීගෙන මෛත්‍රිය. උන්වහන්සේ පුරුදු කෙනේ මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා මෛත්‍රිය වඩන වඩන කොට දැන් ඉතින් ඉසක යටකුරු වෙලා කකුන් එල්ලෙනකොට කොච්චර අපහසුතාව තියෙන්නේ කවදාවත් වෙන්නේ දුකක් විඳලා නැහැ. නමුත් හිතේ ශක්තිය තියෙනවා. ඒ වේදනාව ඔක්කොම දරාගෙන මෛත්‍රිය වඩනකොට පුදුමයි කියන්නේ මෛත්‍රිය ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාලනකොට මෛත්‍රියෙන් හැරෙන කසින ධ්‍යාන වලට. ඒනම් ධ්‍යාන ලැබුණා. දැන් ඉතින් මොකද අවිඥාන ලැබුණා. අර දවාල යවන්නේ ප්‍රඥාක අපේ දසුන මාත්මය මේ අභිඥා ගැන අභිඥා පහළ වුණා විශිෂ්ට නුවණ පහළ වුණා. මේ සසර පුරුදු කරපු දේවල් ඒ ජීවිතයේ ඉස්හාමෝදී කළා. දැන් රජ කෙනෙක් ඉඳගෙන මෙච්චර සීලවන්තව මෛත්‍රී වඩනවා කෙනෙක් රජ කාලේ අහන්නේ නැහැ. නමුත් අපේ බෝසතුන් වහන්සේ දීර්ඝ සංසාරේ පුරුදු කරපු කෙනෙක් නිසා ඒ වගේ සීලවන්ත, ගුණවන්ත, මෛත්‍රියෙන් පිරුණු කෙනෙක් හැටියට රාජ්‍ය කෙලෙ. අන්තිමේදී රජුරුවන්ගේ බැඳුම් ලැබුණා. දැනුල් ලෙයිලා අහසේ බද්ද පරියන්කෙන් වාඩි වුණා. මුරකරෝ මේක දැකලා දෝගණ ගින් සතුරු රාජ්‍යරාණි කිව්වා මෙන්න මෙන්න පුදුමයක් බලන් දෙන්න කියලා. අනේ සතුරු රාජ්‍යරෝ කොච්චර හද වුණාද කියනවනම් ඇවිල්ලා දිගාවලා වැඳලා කියවා අනේ මට සමාවෙන්න. තමුන්නාසේ ගුණේ නොදැන මං කළ අපරාධෙ සමාවෙන්න. බහින්ද මේ සිංහාසනයට වඩින්ද තමුන්නාසලා වැනි උතුම්බන්ද වර්ධ කිරීම කොච්චර අපාපයක්ද අපු විසින් කරගෙන තියෙන කියලා සමුල්ලුවා. පස්සේ බෝසතුන් වහන්සේ කිව්වා ඉක්මන් වෙන්න එපා මම සමුදෙනවා. මම බොහොම ධාර්මිකව රාජ්‍ය කළා. මේ රට බොහොම සස්ත්‍රීකෝනේ අපි ධාර්මිකව සීලවන්ත, ගුණවන්ත, මෛත්‍රී සාගතව රාජ්‍ය කළ නිසා. තමුන්නාසේ මේ රාජ්‍ය හොඳින් කරන්න. මං වගේම සීලවන්ත වෙන්න, ගුණවන්ත වෙන්න, මෛත්‍රිය වඩන්න. මට දැන් සිංහාසනයට වඩා උතුම් ආසනයක් ලැබිලා තියෙනවා. දැන් බ්‍රහ්ම ආසනයක් මම ලබාගෙන ඉන්නේ. බ්‍රහ්මෙක් වාගේ. නිසා තමුන්නාසලාට සැප වේවා මෙන්න මම පිටත් වෙනවා කියලා ආසින් වැඩි වෙනවතට. මේ පුදුම සිද්ධියක්. මේකට කියනවා මෛත්‍රී පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ ජීවිතානිකර අවස්ථාවකදී පවා මෛත්‍රියෙන් ජයගත් හැටි. මේ වාගේ අනන්ත ජාතිවල අපේ මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රියේ පාරමිතා වශයෙන් පුරාගෙන ආවා. අන්තිමේදී තුන් ලෝකයේ අසහාය මෛත්‍රී ලාභී කෙනෙක් වේ ලෝතුරා බුද්ධත්වයට පත් වේවදාලා. තමන් වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් ලොවට සදාම් අමාවැසි වස්සවලා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂ දෙනා අමා මහ නිවනට පමුණවා වදාළා. මෛත්‍රියෙන්ම පෙරුණු අද సంతානෙ යුතුව අනාගතයේ අපවැන්නන් උදෙසා සුවාසූදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා ආයු කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මේ පානක් නිවෙන්නසේ පිරිණිවුණා. රහතන් වහන්සේලාත් කාලය ගෙවෑමෙන් ආයු කෙලවර පිරිනු වුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූප කරලව ගිය. විහාරස්ථාන දේවගත පැවති රාජධානී 16ද උයන් පොකුණු මාලිගාද සියල්ලද නෂ්ටාවශේෂ වුණා. මේ මාගේ හිත ඇති හිත නැති සෑම දෙයක්ම ඇතුව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන්නේ නැතිවෙන දෙකෙන් නිතර පෙළෙනවා දුකයි කැමතිසේ නොකවතී යනවා අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින්ම අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියල්ල දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිවනට යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දිගු කලක් පිරූ මේ පාරමිතාන භාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට සැපත් වුණා. සතර තරණය කළ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනේ සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් අප පුරණනේ දාන සීල භාවනාදී කුසලානුභාවයෙන් පාරමී සතිරේවා ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු විශේෂයෙන් අද මේ දවසේ වැඩගත් වුණා. දැන් දින 8ක් වේලියට පින්නතුන් කියන භාවනාවේ යෙදුණා. ඊයේ දවසේ සුළු විවේකයක් අරගෙන නමුත් අද මේ නැවතත් සතියන්ත සීල භාවනාවට සහභාගී වුණා. අද මේ දවසේ මේ රටේ බොහෝම දුෂ්කර දවසක් බව අහන්න ලැබුණා අවුරුදු 20කින් මෙහා මේ වගේ දවසක් නෑ කියලා. ඒතරම්ම රශ්මි අලික දිනයක් වුණා. ඉතින් අපි මේ අද දවසේ සීලයක භාවනාවක පිළිවෙතක යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වාගේ ප්‍රශ්න ඇති ලෝකයෙන් ඈතර වෙලා සදාකාලික නිවීම වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. නිසා අද දවසේ බොහෝම දුෂ්කරතාවන් කොහොම දරාගෙන ධර්මයේ වෙනුවෙන් රත්නත්‍රයේ වෙනුවෙන් මේ උතුම් කාලය සාර්ථක කරගනිමින් වෙහසනම වෙහස හිතේ දරා ගන්න නැතුව වෙහස නිමාගෙන හිතින් සනසිල්ලේ මේ සිදු කරගත් බුද්ධ පූජා, බෝධි පූජා, සීල භාවනා, ධර්ම ශ්‍රවණ ආදීන් ජනිත වූ කුසල සම්භාරයේ තුන් ලෝකයේ පිහිට වෙන්නේ ලෝකාල වී සූවිසා සඳුලනන් ජනතාව නිවන් පුර පමුණවා වදාළ අසම සම ගුණ ඇති ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තේපාද පස්ම මූලයේ උතුම් බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම දාපේදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය මහා සංඝ රත්නයේ සංඝගත පූජාවක් වේවා. මෞඛ්‍යයන් ඉදිරියේ ගුරුතුමන් ඉදිරියේ ගුරු පූජාවක් වේවා. අප වැනි අසංඛ්‍ය ගණන් ජනතාවට හිතසුව පිණිස ගෞතම සම්බුද්ධ ශාසනයේ අවුරුදු 5000කට වැඩි කලක් දිදුලමින් බබලමින් අපරාජිතව නිර්මලව පවතිවා ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා පෙරමුණේ සබාගෙන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් ලොවට සැනසුම දීම සඳහා අප රැස් කරගන්න මේ කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා අප සෑම දෙනා වෙනුවෙන් තම තමා වෙනුවෙන් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බඳු මිත්‍රාදීන්ටද මේ කුණිලාභයක් මේ සුගත සම්ප්‍රසිද්ධ වේ ප්‍රතු බෝධ වලින් කාන්ත නිවන් සුව ලබත්වා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යටින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා ඥාන අභිඥා ලබත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංඝරුවලට මේ පූජනීය ස්ථානයන්ටද දේව ආරක්ෂාව සලසා දෙත්වා විශේෂයෙන් දැනට මේ රටේ පවත්නා මේ දුරුභික්ෂ බය එවාගෙම දැඩි ග්‍රීෂ්මය මේවා සංසිඳවලා රටට ජනතාවට සිතක් සාන්තියක් සලසා දෙත්වා අවසාන වශයෙන් සතු බෝධවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් පමුණුවෝ හිතවත් නැදවත් අහිතවත් සෑම සත්‍යයන්ද මේ පූජනීස්ථානයේ පටන් අවත ගම් නගර වගේ මේ ඕස්ට්‍රේලියා මහාද්වීප අපේ ශ්‍රී ලංකාද්වීප ජම්බුද්වීප සහිත මේ සමස්ත ලෝක සත්‍යයටම කුසල සම්භාර හේතුයෙන් සුගති සංඛ්‍යාත සම්පත් සිද්ධ වේ දෙලෝ ජයගෙන පැතුම් බෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආත්මයි ත්‍රිපින් පමුණුවෝ විශේෂයෙන්ම මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මෙලොව පරිවර්ත සූ පිණිස මෙතෙක් අප රැස්පපත් කරගත් කුසල අනුභවයෙන් බුද්ධාදී රත්නත්‍ය අනුභවයෙන් දිව මණ්ඩලයේ රැකවරණේ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ ස්ථානයේ කටයුතු තාම ගෞරවයෙන් එවාගෙන සංවිධානාත්මකව පවත්වාගෙන යන පූජ්‍ය මාළිගාතන්න උපසාන්ත ස්වාමින් වහන්සේට ඒක පෙර මේ ස්ථානයේ කටයුතු මැනවින් පවත්වාගෙන යමින් විදේශගතව දැනට සිටින පූජ්‍ය නාවතුනේ විජිත ස්වාමින් වහන්සේට දැනට අපවැනි ආගන්තුකව පැමිණ සිටින පූජ්‍ය වෙන්කුමියේ නාලක ස්වාමින් වහන්සේට ඉදිරියේ ස්ථානිතේ ශීලම ස්වාමින් වහන්සේලාට මෙහි භාරකාර මණ්ඩලයේ සමට මේ සීල භාවනා පිළිවෙත් පුරෝ සමට එසේම මේ අද බුද්ධ පූජාවට පැමිණ සෑම දිනාටම අර අසනීපෙන් සිටින දිනේෂ් පෙරේරා දරුවාට මේ හැමදෙනාටම ශ්‍රීකේ පවුල වල හැමදෙනාට මෙලොව වශයෙන් කියන අසනීප අපලෝකද්‍ර ග්‍රහදෝෂ දුරු වේවා ආරක්ෂාව සිත ශාන්තිය සැලසේවා සමන පියවරක් ගානේ රක්ෂාත්‍රේ සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන්පත් වේවා විංශත් සතවර්ෂාදී කුකාලයක්ම දීර්ඝාස ලැබේවා සතර වසනා තුරොත් ධර්ම ජීවිත ලැබේවා චතෝ බෝධියකින් අග්‍ර අමාමහා නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං කම්මනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සම්මනුදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමේ අභිවත්තා ච දේවතානුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ